මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේමි කුඹුර අමුණහා වැවිතලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පියමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලසුව මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී බක්මහා උත්සවයෙන් පසු මුවන් පැලස ගමේ ප්‍රධානියා වූ ආරච්චිලටද දැන් තරමක් දුරට හිත නිදහස්ය. දැන් තමුන්ගේ රාජකාරී කටයුතු ගැනත්, ගම්මට්ටමේ ගොඩමඩ ගොවිතැන්පත ගැනත්, ඒ වගේම අත ළඟම පේන මානේ එළඹෙන අසිරිමත් බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් උත්සවය ගැනත්, මුවන් පැලස්සේ ආරච්චිල ඇතුළු උදවිය කතා බහ කරන ආකාරයයි මේ. එදමාවා එදමාවා පොඩ්ඩක් ඇවිත් ගියා නම් මෙහාට හරි හරි හරි මේනවා මේනවා කවුද මාමා අර ගේට්ටුව ළඟ මේ මාමත් එක්ක මේ කතා කර කර හිටිය මිනිහා මොකක් ගැනද ඔය කතා කළේ ඒ කතා කර කර හිටි මිනිහා මේ මේ පහළ ආයේ කෙනෙක් මේ කීරාල කියලා ආහා සෑහෙන වෙලාවක් මං බලව්වේ ඉඳලා බලාගෙන මොකක්ද මේ කීරාල කීවේ එතකොට? කීරාල කියන්නේ ඊයේ රැමිනියාගේ මේ තල හේනටයි මුං හේනටයි අරක් 40ක් විතර පැලලා පැලපත සේරෝම විනාශ කරලලු. වගා පාළුවට අලාභය කරගන්න මේ අරකි මහත්තයාට බැමිණිලි කරන්න ආවලු. හ්ම් වගා පාළුවක් ගැන බැමිණිලි කරනවා නම් ඉතින් රාජකාරී වෙලාවක වලාවුවට ඇවිත් විස්තරේ මට කියන්න ඕනනේ. එහෙනම් එහෙනම් දැන් මේ උදැනැක්කේ මිනිහා උඩින් පල්ලෙන් විස්තරේ මාමට කියලා කොහේ ගියාද ඔය? හ්ම්. හරක් පට්ටිය කාගේද කිංද මන්ද විස්තරයක් නැතුව අපි කොහොමද කෙනෙක්ට වගා පාළුවක් අරන් දෙන්න කියන්නේ ඈ මේ මිනිහා ටිකක් කලබලකාරී. ආ ආරාචිලා හදි ගෑන්න එනවා කීවා. මං හිතන්නේ දැන් ඔය ගමන හරප්පටි අයිතිකාරයා හදි ගෑන්න යන්න ඇති. ආහාහාහා. පහල යායේ කීරාල ඔය අපේ ගොවි සමිතියේ ඉන්න මිනිහෙක්. මිනිහා දවල් වෙලා එයි. අපේ මණිකේ මෙලාකට කොළ කැඳ හදලා ඇති. මෙහා ඕම් කියනකොටම බැනිකේ. තමයි පිටු ලකුණු අරගෙනම එනවා. ඔය ගේන්නේ. හාතවාරිය කොළයි වැල් පෙනල කොළයි මිශ්‍ර කොළ කැඳක් හදලා තියෙනවා. මේ එහෙමනම් ඉතින් කැඳ කෝප්පයක් බීලා ඉඳිමුකෝ. මේ වෙද මාමා. අපි එහෙනම් කැඳ ටිකක් පානය කරලා ඉඳිමු නේද? ඒක හොඳ අදහසක්. දුබනේ තියෙනවද? සබ්බේ සත්තා ආහාරටි ටිකා කියලා. සියලු සත්වයන්ට ජීවිතය රැකගන්න ආහාරේ මූලික වීම අනිත් හැම දෙයකටම වඩා බලපාන ප්‍රධාන කාරණේ. ඔව් ඔව්. හොඳයි හොඳයි. අපි එහෙනම් මේ මේ කැඳ ටික බීලා හිටිමු. හ්ම්. අවුරුදු සංදියේ නෑ ගම් ගියා. හ්ම්. මං ඉතින් රාලහාමිට මතක් කොලා වලව්වේ පාළුවටත් එක්ක වෙදමාමවත් ගෙන්නගෙන ඉන්න කියන්නේ. ඔව් ඔව් කිව්වා කිව්වා. ඇවිල්ලා හිට බවක් නම් රාලහාමි මට කීවා. කෑම ටිකවත් ඉතින් කොහොම හදාගත්තද දැයි. මේකේ මේ වෙදමාමා මේ ඔය ඔය දුන්දෝ සමනේට බේත් කරනවා වගේම ආහාර පාන උයන පියන මේ මේ රූප වේදයටත් හරි දස්සයි. අනේ ආහන්ටත් හරිම සන්තෝෂයි. පේරාලහා මිට නම් කුරහන් රොටියක් තරම්වත් දෙයක් කෑමට හදාගන්න දැම්මා තේරුමක් නෑ. බලද්ද කුරාලා මේ දවස් ටිකේ තුන් වේලම අනේ බොහොම ප්‍රණීතයි රසයි කිය කියා තමයි කෑම ගා. අනික යාලා බලන්න. කීවා කීවා මට කීවා. දුරු මිරිස් තුන පහ ලුණු ඇඹුල් සේරෝම වෛද්‍ය නියමයට අනුකූලවම මිශ්‍ර කරලා බොහොම රසට අපේ වෙද මාමා උයන්ට සමර්ථයි කියලා. හ්ම්. පේරාලහාමි එහෙම කිව්වට පස්සේ මගේ හිතට ලොකු සතුටක් ඇති වුණා. මැනිකේගේ වචනේ සතුටු. නාගදාට බේජන්න එහෙම මාව හොයාගෙන ගෙදෙට්ට මිනිස්සුත් ඇවිල්ලා ඇති මං හිතන්නේ. හා හා. එහෙම නැගිටි මං ගිහිලා එන්න. හා හොඳයි හොඳයි වෙද මාමා. මටත් අද හැන්දකුරේ පොඩි පොඩි ගමන් ටිකක් යන්න තියෙනවා. හොඳයි එහෙනම් ගෙහුම් එන්ටකෝ. එහෙනම් මන් නෑගම් ගිය දවස් ටිකේ අපේ ලාලහාමිට කටට රාට කන්ටවත් ලැබුණා නම් ඒත් ඇති. <laughs> දමා මගේ ටිකක් කටකයි වාරුවත් වැඩි නෙවෙයි. ඇත්තටම අපේ මණිකේට කියන්ට වෙදමාමට හොඳට කටට රහට යුම් යුම් වැඩ පුළුවන්. මේ බොරු පූචානමට කියන කතාවක් එහෙම නෙමෙයි. වෙදමාමා හැබෑම දක්ෂයෙක්නි සූප ශාස්ත්‍රයේට. මොනවද ඉතින් ඔය ඔච්චරම කටට රහට උයාපු මේ එළවලු වෑංගිය. <laughs> මං අපේ මැනිකෙට එකක් මතක් කරලා කියන්නම් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් හරි හරි හරි මොනවද දන්නවද සියඹලා මල් මැල්ලුම වෙද මාමා සියඹලා මල් මැල්ලුම කොහොමද හැදුවේ මමවත් දන්නේ නෑ <laughs> ඒක තමයි මේ දවස්වල සියඹලා ගස්වල අතු බරවෙන්ට මල් පිපිලා හැබෑව හැබෑව මාමා වට්ටියකුත් අරන් පිළිකන්නේ සියඹලා ගහ ළඟට ගෙහුම් වට්ටියෙන් එකක් සියඹලා මල් කඩාගෙන ආවා උණු වතුරෙන් හොඳට හේදුවා හෝදලා ඇතිලියකට දාලා අමු මිරිස් රතුළු උණු කපලා දාලා අනිකුත් ඔය තුන පහ කුඩු දාලා ගලේ පොල් අඹරලා ඒවත් දාලා ලිපේ තිබ්බා මෙන්න මෙහෙම සියඹලා මල් මැල්ලුම උයාගත්තේ ඔන්නෝමයි. <laughs> ඉතින් මේ මැල්ලුම රහයිද? අපේ මණිකේ මැල්ලුම රසද කියලා අහන්නටත් දෙයක් නෑ <laughs> වෙන කිසිම ව්‍යංජනයක් ඕනෙන් නෑ බත් කැම එපා වෙච්ච බරපතල අසනීපකාරයෙකුටත් සියඹලා මල් මැල්ලුම එක විතරක් ඇතිපදම් බත්කන්ට පුළුවන් අපේ මැනිකේ. <laughs> අපේ රාලහාමිට මන් නැති දවස් ටිකට එහෙම හරි ආහාර වේලක් පිරිමහා ගත්තනම් ඒක ලොකු දෙයක්. මේ අපේ රාලහාමිට කාරණාවක් මතක් කරන්ට හිටියේ. ආ ඒ මොකක්ද මතක් කරන්ට හිටියේ? දැන් මේ වෙඩික්කාරයා මේ සොරබොරේද කොහෙද ගිහින් ඉඳලා ආයෙමත් ඕ ගමට කඩාපාත් වෙලා සතියක් විතර වෙනවා. ආ ඔව් ඔව් ඔව් ඔව් මාත් මේ දැන් හොඳට ඇහැ ගහගෙන තමයි ඉන්නේ. ඇහැ ගහගෙන හිටියට අපේ රාලහාමි දන්නවද? වෙඩික්කාරයා දැන් දෙවතාවක්ම වලව්වට ඇවිල්ලා මේ කුස්සියේ ඉස්සරහා ඔන්න ඔය බංකුවේ වාඩි වෙලා විනරේ නංගී ආයේ ළඟදී එන්නේ කවද්ද දන්නේ නේද ලොකු මැනිකේ. කියලා මගෙන් ඇහුවා. මිනිකාරයාට තින් ගමේක මහන්ද වලව්වට එන්න එපා කියන්න හොඳ නෑ. නමුත් මෙහෙ නිතර දෙවේලි ඇවිත් බිනරි නගා ආවද නාවද කී කියා බිනරි ගැන තොරතුරු හොයන්ට වැඩක් නෑනේ ඈ මණිකේ නේද මේ මණිකේ මොනවද කීවේ මම කීවා බිනරි ගැන මොන දේ වුණත් දැන් තොරතුරු දන්නේ එයාගේ මහත්තයා තමයි. අපි ඔය මොකවත්ම දන්නේ නැහැ කියලා. ආහා. පස්සේ මම ඇහුවා මිනරි නගාගේ මහත්තයා කවුද කියලා ඔබ දන්නවද කියලා. ආහා. විකාරයගේ. එහෙම අහන්න ඕනේනේ. ඔව් හරි හරි. ඉතින් මොකක්ද වෙලිකාරයා මැනිකේට කිව්වේ? ආ? වෙලිකාරයා මට කිව්වා නංගි ලෙන්ගිරි සියාණ්ඩුවේ ලොකු මහත්තයෙක් බැන්දා කියලා යාළුවෙක් කිව්වලු. පස්සේ මම වෙඩික්කාරයාට කිව්වා ඉස්සර වගේ වලව්වට ඇවිත් විනරි නගා ගැන හොයන්න බලන්න එපා කියලා. බොහොම හොඳයි බොහොම හොඳයි. මිඩික්කාරයාට එහෙම කියපේක බොහොම හොඳයි. නැත්තම් ඉතින් ඔය මෝඩයා අපි එකට බිම පෙරලි පෙරලි සෙල්ලම් කරපු නගානේ කිය කියා බිනවි නගත් එක ඇඟේ එල්ලි එල්ලි කතාවට වැටෙනවා වෙඩික්කාරය හන්දා විනරිත කරදරයක් අතවරයක් මොන වෙලාවකවත් සිද්ධ වෙයිද කියන බයක් මගේ හිතේ තියෙනවා පෙරාලාම් දිනරි නගයි පස්සර මල්ලි දෙන්නත් අද හෙට වලව්වට එනවා කියලා කියනවා ඒ ආවත් ඉතින් නගා ඉන්නේ වලව්වේනේ ඒ හන්දා අපේ මැණිකේ කියන විදිහේ කරදරයක් කාගෙන්වත් බිනරිට සිද්ධ නොවන බවට මගේ විශ්වාසයක් තියෙනවා. තව කාරණයක් අපේ රාලහාමි මතක තියාගන්න ඕනේ. ඒ විශේෂ කාරණය. ඈ අපේ භජනය පයුරුපාසනය කරන මිනිස්සු අතර අපේ දුර්වලකම් වලට මඩ ගහන අපෙන් පලිගන්ට බලන අපේ හතුරු පිරිසකුත් ඉන්නවා කියන කාරණය තමයි මට තේරෙනවා මට තේරෙනවා අපේ මණිකේ කියන්ට හදන ඔය කාරණේ මොකක්ද කියලා. අපේ පස්සර මල්ලි ගැනයි බිනරි නංගි ගැනයිනේ ඔය කියන්නේ. ඌරාලහාමි මේ දෙන්නගේ විවාහය තවමත් නීත්‍යානුකූල කරගන්න දෙන්නටම ඕනේ කමක් වෙලාවක් නැතිකමක්. වැඩිහිටියෝ හැටියට අපි දෙන්නගේ උපදේශයක් බලකිරීමක් නොකිරීමක් මේ දුර්වලකමට හේතුවක් තාලා කියනකොටම ඕ මිනරි නගයි පතර වන්නේ යන්නේ යන්නේ මන්නේ මන්නේ එපා. අද මේ අපේ ලොකු හාමුදුරුවෝ එන්ට කියලා පණිවිඩයක් එවලා තියෙනවා නුවරට. මෙදා පාර වෙසක් උත්සවයත් දැට්ට ගන්ට ලොකු හාමුදුරුවන්ගේ අදහසක් තියෙනවා. ඔව් ඔව් ඔව් මල්ලිගේ මූලිකත්වයෙන් පන්සලේ මේ දායක සභාවේ රැස්වීමක් පවත්වලා අවුරුදු උත්සවයට වගේම වෙසක් උත්සවයටත් මහේජන්ත උන්නාන්සේගේ ලොකු අනුග්‍රහයක් ලබා දෙන්න ලොකු හාමුදුරුවෝ බලාපොරොත්තු වෙනවා මේ ඉංග්‍රීසි ආණ්ඩුවේ මහා ඒජන්ත සහකාර ඒජන්තවරුන් වන මේ අපි වගේ අය මුළු රටටම පොදුවේ වැඩ කරන්න බැඳිලා ඉන්නවා. ඔව් මේ අනිත් එක මේ මුවන් පැලස්සේ ලොකු හාමුදුරුවෝ අපි ගමට සම්බන්ධ නිසා අපෙන් සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. ඒක සාධාරණයි. අපි වෙසක් උත්සවයේද අපේ ගමේ පන්සලට දෙන ආධාරයට සමානවම රටේ හැම පන්සලකටම පොදුවේ දෙන්න ඕනේ. ඔව්. මොකද මේක පොදු වෙන්න බෑ. මේක මේ බොහොම බගකීමක්, බොහොම බොහොම බැරෑරුම් ප්‍රශ්නයක්. ඔව්. හොඳයි, කමක් නෑ. අපි දැන් මේ පන්සලට ගෙහුම් ලොකු හාමුදුරුවෙක් මෙදා සැරේ වෙසක් උත්සවය කරන ආකාරය ඒ වැඩපිළිවෙල ගැන අපි කතා කරමු. ඔව්. අපි ඉතින් ආපහු එමු ඉක්මනට. අකට නම් ටිකක් අමාරුයි තමයි. <laughs> මේ මේ එහෙම නෙවෙයි මලේ. දැන් ඔය බඩගින්නට මොනවා හරි කාලම මේ අපිට හොඳට දවල් ආහාරය සම්පාදනය කළා අපේ ඔය කරල්ලියද්දී ඉංජිනේරු ආයතනයෙන්. බොරු නෙවෙයි අක්කා. ඉතින් මෙයාගේ යාළුවෝ කට්ටිය. මමත් හොඳට කෑම කෑවා. හා හරි හරි හරි. එහෙනම් දැන් මල්ලි මමයි අපි දෙන්න ගෙහුම් හාමුදුරුවන්ට කතා කරලා එමු. Mm-hmm. Mm-hmm. ඒජන්ත තුමයි රාලහමි. එහෙමයි එහෙමයි ඕ. සුවපත් වේවා. සුවපත් වේවා. කොහොමටත් දෙන්නම අද පන්සලට එයි කියලා මට හිතුණා. එහෙමයි. නුවරින් ආවේ අද ඊයේද? බිනරි නගත් එක්ක වලව්වට ඇවිල්ලා තව හෝරාවක් නෑ. ආ එහෙමයි. බනමඩුවේ පැදුරු දාලා සූදානම් කරලා තියෙන්නේ. හ්ම්. අපි එහෙනම් කෙලින්ම බනමඩුවට යමු. <laughs> එහෙමයි. එහෙමයි. මේ එහෙම හොඳයි. ඔව්. අර කවුද අන්න තවත් කට්ටියක් පන්සලට ඇවිල්ලා? ඒගොල්ලෝ මෙදා පාර අපේ වෙසක් උත්සවයේ සංවිධායකයෝ. ඒගොල්ලන්ටත් එන්ට කීවා. එහෙමයි. මේ අපේ සබුමල් පුතා තිසරි දුව, ගෝමරී දුව, රන්මලී දුව ඈ අපේ දුවලා පුතාලාගේ පැමිණීමත් බොහොම හොඳයි. සුවපත් වේවා. සුවපත් වේවා. ඒත් එක්කම වෙසක් උත්සවය සම්බන්ධ අදහස් දක්වන්නට අපේ ඩැනියෙල් කුඹුරේගම සහකාරය ජන්තතුමාට ආරාධනය කර සිටිනවා. එහෙමයි අවසරයි. අපේ බුදු පියාණන් වහන්සේගේ උපත බුද්ධත්වය වගේම පරිණිර්වාණය කියන කරුණු සිදුවුණ වෙසක් දවස සිහිපත් කරන්ට වැඩිහිටි හැමදෙනාම සිල් ගනීවි කියලා අපේ මහ ඒජන්තතුමා බලාපොරොත්තු වෙනවා. එහෙමයි එහෙමයි. ඊළඟට මුළු ලංකාවේම සිල් ගන්න හැමෝටම දන් වේලක් පිළිගැන්වීමට. ඒ කියන්නේ මේ දවල් දානේ හැම පන්සලකටම මහා ඒජන්ත උන්වහන්සේ මෙදා පාර කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒක බොහොම හොඳයි. ඒ වගේම ඊට අමතරව මුවන්පැලැස්සේ මේ බෝධිමලු විහාරස්ථානයේත මම පුද්ගලිකවම ත්‍රිපිටක පොත් කට්ටලයක් පරිත්‍යාග කරන්නට බලාපොරොත්තු වෙනවා. ආහා මේ ඊටත් අමතරව ගම්මණ්ඩමෙන් ජනතාවට කිරාගත ක්‍රමයේද වෙසක් බණ භාවනා වැඩසටහන් සිල් සමාදන් වීම ධර්ම දේශනා ඒ වගේම ආගමානුකූල වැඩසටහන් පවත්වන්නට අපි උපදෙස් සහ අනුබල දෙනවා හැමෝටම මේ පොදුවේ. ඉතින් එහෙමනම් හැමෝටම ස්තුතියි. දැන් අපේ ආරච්චිල මහත්මයාගේ අදහස්. <coughs> මෙදා පාර තෙමගුල සිහිපත් කිරීමට 300කට වැඩි පිරිසක් මුවන් පැලැස්සෙන් සිල් සමාදන් වන නිසා ඒ අයට දවල් දාණය සංවිධානය වෙනවා ඇති. අපේ පන්සලේ පොත්ගුලට ඒ කියන්නේ මේ ධර්ම පුස්තකාලයට ත්‍රිපිටක පොත් කට්ටලයක් මෙදා පාර අපේ සහකාර ඒජන්තතුමාගෙන් පරිත්‍යාග කිරීමත් සුවිශේෂ සිදුවීමක් අනිත් අයගේ වෙසක් කටයුතු සංවිධාන ගැනත් දැන් අදහස් කියන්න පුළුවන් නේදකොට නේද සභාවෙන් අවසරයි මෙදා පාර අපේ මුවන්පැලස ගමේ වෙසක් උත්සවය ආලෝකමත් කරන්ට අපි ගමේ තරුණ සංවිධානය මගින් අපේ විහාරස්ථානයේ නිලුම් මල් දෙසක් පහන් කූඩු 200කින් සැරසිලි කිරීමටත් ඒ වගේම මේ අපේ මාර්ග ධ්වජ පතාක වලින් සරසන්ටත් ඒ වගේම පන්සල සැරසීමටත් කලින් අවුරුදු වල වගේ මෙදා පාරත් සූදානම් බව මම ගෞරවයෙන් මතක් කර සිටිනවා මේ සියලු දෙනාටම. දැන් අපේ තිසරි ගුරුතුමී ගරුතර ස්වාමින් වහන්සේ මෙදා පාර වෙසක් උත්සවයට බෞද්ධ සිරිත් විරිත් කුඩා දරුවන්ට හුරුපුරුදු කිරීමට වෙසක් දින පෙරවරුවේ මුවන්පැලැස්ස පොඩි ඉස්කෝලේ විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය එකතු වෙලා කිරිහාහාර පූජාවක් මල් පහන් පූජාවක් භාවනා වැඩසටහනක් පවත්වනවා. මීළඟට අපේ ගෝමරී මෙනවිය දක්වන අදහස්. හ්ම් ගරුතර ස්වාමින් වහන්ස අපි විහාරස්ථානයේ සැරසීමට කටයුතු යොදනවා. චෛත්‍ය රාජය විහාරමලුව, ඒ වගේම බෝධිමලුව කියන ස්ථාන කුඩා රෙදි කොඩි වලින් සරසනවා. වන්දනාකරුවන්ට පූජා කරන්න නොමිලේ ප්‍රදානය කිරීමට නිලුම් මල් බෙදා දීමට යෝන් වනිතා සංගමයේ දැනට කටයුතු සංවිධානය කරගෙන යනවා. මීළඟට අපේ රන්මලී නෝනා දක්වන අදහස් ගරුකටයුතු හිමිපාණන් වහන්ස අපේ මෙදාපාර විහාර කුලගෙන සමිතිය විහාරස්ථානය සුද්ධ පවිත්‍ර කිරීමටත් විහාරස්ථානය වෙසක් දින රැය පහන් වෙනතෙක් කොප්පරා විලක්කු 500කින් විහාරස්ථානයේ පුරා ආලෝකමත් කිරීමටත් එදින උදෑසන පිරිස සඳහා උදේ සහ සවස ගිලම්පස පූජා පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිටින බව ගෞරවයෙන් මතක් කරනවා. අදහස් මතක් කිරීමට අපේ ආරච්චිල මහත්මයා ගරුතර ස්වාමීන් වහන්සේ දැනටමත් අපි දායක සභාව චෛත්‍ය හුණු පිරියම් කිරීම විහාරස්ථානය වර්ණාලේප කිරීම සිදු කරමින් පවතින අතර අලි ඇතුම් නැටුම් ගැයුම් සහිත වෙසක් මහා පෙරහැර සවස 3ට විහාරස්ථානයේ කරා පැමිණ සුවිශේෂ ධර්මදේශනාවක් පැවැත්වීමටත් කටයුතු සංවිධාන වෙන අතර හුන්නස්ගිරියේ ලුම්බිනි කඩේ බණ්ඩාර මහතා විසින් වෙසක් දවස පුරාවට විහාර භූමියේ සිසිල් පැන් දන්සලක් පවත්වන බවටද දැනුම් දීමක් කර තියෙනවා. හොඳයි. පින්වත්නි අපේ මහේ ජන්තතුමා සහකාරයේ ජන්තතුමා ඒ වගේම විහාරස්ථානයේ දායක පිරිස කුලංගන සමිතිය ව්‍යාපාරික පිරිස්, තරුණ පිරිස් මේ හැම දිනාගේම සාමූහික සහයෝගයෙන් මෙදාපාර බුදු තෙමඟුලෙන් වෙසක් සිරියෙන් අප හැමගේ ආධ්‍යාත්ම ශාන්තියක් ඇති වේවා. මුළු ශ්‍රී ලංකා දීපයම බුදු සිරියෙන් පිරි ඉතිරේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. හ්ම්. එහෙමයි එහෙමයි. හ්ම්. අද මුවන් පැලසේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ වෙදමාමා උලපනේ ගුණසේකර මණිකේ ශීලා පරණමාණගේ ඩැනියෙල් ඔබිසර මහත්මයා ශීලරත්න සෙනහත් බිනරි කුසුම් පීරිස් ලොකෝ හාමුදුරුව ප්‍රසන්න චන්දන බණ්ඩාර සපුමල් රෝහණ සිරිවර්ධන තිසරි හිරුනි රත්නායක ගෝමරි දිල්කා විමර්ශනීය හඳුවල රන්මලි ප්‍රියන්තනි යහම්පත් ගමකේ පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සහ සංස්කරණය මංජුල සෙනවිරත්න. මුවන් පැලස වෙළඳ සේවය වෙනුවෙන් නිෂ්පාදනය කළේ උපුල් චන්දන.